සාරාධ්‍ය රූපවාහිනිය ඔබ වෙත ගෙනෙන නිවන් මඟ ධර්මදේශනා මාලාව යටතේ ආර්ය වංශය පිළිබඳව දේශනා කෙරෙන තෙවන ධර්මදේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙනීම සඳහා අප සැම කෙරේ මෙත් සිටින් ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ පළමු කොට සාදුනාදනම් වා පිළිගනිමු සාදු සාදු සාදු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 චත්තාරෝ මේ භික්ඛවේ අරිය වංසා රත්ත්‍ඤා වංසඤ්ඤා පුරාණා සංකින්නා අසංකින්න පුබ්බාන සංකීයන්තේන සංකීසන්ති අපටි කුට්ටා සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝ ඊති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ මේ ජීවිතය සකස් කරගත යුතු වෙනවා. එහෙම සකස් කරගන්න අපේ හිත ඒ පිළිබඳව පෙළඹවීමක් ඇති කරගන්න ඕනේ. අපේ හිත හැම වෙලෙම වෙනත් දේවල් වලට ඇදී ඇදී ඇදී ඇදී තියෙන සිතක්. ඉතින් අන්න ඒ වෙනත් දේවල් වල ඇලෙන සිත ඉන් ගලවාගෙන තමන්ගේ පිළිවෙතෙහි නිවන් දකින පිළිවෙතෙහි යොදා ගන්නද භාවිතා කරන උපක්‍රමය මොකක්ද කියලාත් අපි හොයාගන්න ඕනේ. ඉතින් ඒ සඳහා නිවන් මගෙහි පිළිපන් පිට තමන්ගේ ජීවිතයේම නිවන් දැකීම සඳහා යොදාගත්ත වෙන් කරගත්ත කැප කරපු ඒ උත්තරමයන් වහන්සේලාගේ වැඩපිළිවෙල ගවේෂණය කරන්න ඕන කොහොමද උන්වහන්සේලා කොහොමද උන්වහන්සේලා එහෙම ඉන්නේ නේද දැන් මේ අතන්ට ගෙදරින් වෙන් වෙලා එක දවසක් ඉන්න කිව්වොත් නැත්තම් ගෙදර කට්ටියම කොහේ හරි ගිහිලා තනියම ඉඳුණොත් එක දවසක් දෙකක් මොකද කියන්නේ සාමාන්‍යයෙන් ඉක්මනට අර කට්ටියට දුරකථන ඇමතුමක් දීලා මොකද කියන්නේ ඉක්මනට එන්න එන්නේ කවද්ද? කවදද එන්නේ? නේද? ඉක්මනට එන්න. මට මෙහි මලපාලුවේ බෑ. ඉන්න බෑ කියනවා. එතකොට එන්නෙම නෑ කිව්වොත් කවදාකවත් නේද? මහා ගින්නක්පත් වෙනවා. මහා විලාපයක් තියෙනවා. නෑ මං එන්නේ නෑ ඉන්ද්‍රජයක් නැති යම් කාරණාවක් යෙදුනොත් නේද? එතකොට දැන් සේනාසනයක රැඳිලා ඉන්න තමන්ගේ ඥාති පරිවට්ටයන් සම්පූර්ණයෙන්ම බැහැර කරලා කැලේක තනියම ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. මේ ස්වාමීන් වහන්සේට නම් හැමදාම පාළු වෙන්නේ අපේ. නේද? දැන් එක දවසක් ගෙදර ඉන්න ඔක්කොමලා අයින් වෙලා ගෙදර ශුන්‍යාකාරයක් වුණා. කවුරුවත් නැති දවසට හරි පාළුවෙන් හිටියා. එපා වුණා මට කවුරුවත් නැතුව ඉන්න කියලා කියනවා. අර කැලේ ඉන්න ස්වාමීන් වහන්සේ. හොඳයි අපි හිතමු දවස් දෙකකින් එනවා කියන සති දෙකකින් එන්නේ නැහැ කියලා කෝල් එකක් දීලා දැන්. දැන් මූණ එල්ලන් ඉන්නේ මෙයා. නේද? ගෙදර කට්ටිය නැහැ කියලා. ඒතකොට හැමදාම මූණ එල්ලගෙන ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ. නෑ නෑ. උන්වහන්සේ කවුරුවත් නැතුවම සන්තෝෂෙන් ඉන්නවා. ගෙදර තියෙනවා රූප වාහිනී තියෙනවා ගුවන් විදුලි තියෙනවා තව නොයේකුත් විනෝද වෙන්න ඕන තරම් දේවල් තියෙනවා කෑම තියෙනවා ඔක්කොම තියෙනවා. හරි ඒවා ඔක්කොම තියාගෙන මේ තැනත්තා ගෙදර කට්ටිය ගියා කියලා දුකෙන් ඉන්නවා උන්වහන්සේට එව්වත් නැහැ නේද ඒ මොකක්වත් නැතුව උන්වහන්සේ සන්තෝෂයෙන්ම ඉන්නවා එහෙනම් ඔන්න ඔය රහස හොයාගන්න වෙයිද නැද්ද ඔය රහස හොයන්න වෙනවද නැද්ද කොහොමද උන්වහන්සේලා සතුටු වෙන්නේ හරි උන්වහන්සේලා සියලු දෙනා අතහැරලා ගිහිල්ලා සන්තෝෂයෙන් ඉන්නේ කොහොමද කියලා අපි හොයාගන්න ඕනේ. ඒක තමයි අරියවංශ ප්‍රතිපදාව. අපි හැමදාම වන්දනා කරන නේද? මහා සංඝරත්නය භාවිතා කරන ප්‍රතිපදාව තමයි ආර්යවංශ ප්‍රතිපදාව. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳලා බිහි වෙච්ච උත්තරමයන්න් වහන්සේලා තමයි ආර්යවංශිකයෝ. ඒ ආර්යවංශිකයන්ගේ ප්‍රතිපදාව තමයි අරියවංශ ප්‍රතිපදාව. අතීත බුදුවරුන්වත් බැහැර නොකරපු ප්‍රතිපදාව මේ මේ වංශය මේ ප්‍රතිපදාව මේක ලෝකයේ තියෙන කතිකාවත් ලෝකයේ තියෙන ප්‍රතිපදාවන් අතර අග්‍රම ප්‍රතිපදාවයි. අද වෙන කිසිදු ප්‍රතිපදාවක් මේකට සමාන වෙන්නේ නැහැ. මොකද අනිත් හැම ප්‍රතිපදාවක්ම රකින්න නීතිය ක්‍රියාත්මක කරවන්න නේද ආරක්ෂකයෝ ඕනද නැද්ද හරියට කරනවද බලන්න කියලා කට්ටිය ඕනද නැද්ද හැබැයි මේ ප්‍රතිපදාව රකින්න නැත්තො එහෙම එහෙම නීතියෙන් කරන එකක් නෙවෙයි ඒවා හරියට කරනවද නැද්ද කියලා බලන්න දෙයක් කොතනකවත් නැහැ ඉතින් හින්දා ඊළඟට හැම ප්‍රතිපදාවක්ම සැරෙන් සැරේ වෙනස් වෙනවද නැද්ද ඒ වෙනස් වෙන්නේ ඒවා නිවැරදි නැති හින්දා කාලෙන් කාලෙට වෙනස් වෙන්න වෙනවා. නමුත් අරියවංශ ප්‍රතිපදාව ඒක අග්‍රයි කිව්වේ ඒකයි. ඒක පෝරාණයි කිව්වේ ඒකයි. ඒක ඒක වංශයන් අතර ලෝකයේ තියෙන නොයේකුත් වංශ තියෙනවා. ඒ අතර අග්‍රම ඉහළම වංශය. මේ අරිය වංශය ගැන සඳහන් කරන්නේ කොහොමද? රත්ත්‍ඤෝ වංශඤ්ඤෝ පෝරාණෝ සංකින්නා අසංකින්න පුබ්බා ඒ වගේම අනාගතයේදී මේක නුවණැති පුද්ගලයන් විසින් බුදුරජාණන් වහන්සේලා විසින් බැහැර කරන්නේ නැහැ වර්තමානයේ බැහැර කරෙත් නැහැ නුවණැති පුද්ගලයන් විසින් බැහැර කරන එකක් නෙවෙයි ඒ වගේ ඉතින් ඒ වගේ මේ උතුම් ප්‍රතිපදාව උතුම් බවට පත් වෙන්නේ ඒ ලෝකයේහි තියෙන නිවැරදිම ප්‍රතිපදාව හින්දාමයි ඒක බොහොම පුරාණ අග්‍ර වූ ප්‍රතිපදාවක් වෙන්නේ ඒක තියෙන නිවැරදිභාවයේ හින්දා. ඉතින් ඒ ප්‍රතිපදාවේ ඉන්න වික්ෂුන් වහන්සේලා සන්තෝෂයෙන් ජීවත් වෙන්නේ කොහොමද? ඉතින් උන්වහන්සේලාට සන්තෝෂයෙන් පාවිච්චි කරන්න තියෙන්නේ காரணා හතරයි. හරි. උන්වහන්සේලා තියෙන්නේ මොනවද කියලා බලන්නකො. උන්වහන්සේලාට තියෙනවා චීවරයක්. උන්වහන්සේලාට තියෙනවා සේනාසනයක්. උන්වහන්සේලාට තියෙනවා පාත්‍රයක්. ඒ කියන්නේ පින්ඳ පාතයක්. නේද? ඒ විතරක් නෙවෙයි උන්වහන්සේලාට තියෙනවා ඊළම්පස. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේලාට තියෙනවා ඊටාම ඉහළ මානසිකාරයක්. ඉතින් අන්න ඒ ඒ සිව්පසයෙන් සේනාසන, ගිලන්පස, සේනාසන, ආහාර, සේනාසන, චීවර කියන ඒවා පිළිබඳව අරියවංශ දේශනාවේ තියෙන කාරණා අපි තා කෙටියෙන් මතක් කරන්නේ මේ අත්තන්ට ඒක මහා දිග විස්තරයක් තියෙන සූත්‍ර ධර්මයක්. නමුත් මේ වාගින් මේ භික්ෂුන් වහන්සේලා සතුටු වෙන ආකාරය. චීවර සන්තෝෂය. සේනාසන සන්තෝෂය. පිණ්ඩපාත සන්තෝෂය සහ භාවනා රමතාවය කියන හතර තමයි අරියවංශ දේශනාවේ සඳහන් වෙන්නේ. හරිද? චීවරයෙන් සතුටු වෙනවා. සේනාසනයෙන් සතුටු වෙනවා. ඒ වගේම පින්ඩපාතයෙන් සතුටු වෙනවා සහ භාවනා ප්‍රමතාවය කියලා. ඉතින් එක එක දේවල් වලින් මේ සතුට ලබනකොට අපිට හිතෙනවා අපි වගේම සතුට වෙනවද දන්නේ නැහැ. අපි චීවර වෙනුවට ගිහි අත්තන්ට තියෙන්නේ මොනවද? ඇඳුම. ඇඳුමෙන් සතුට වෙන්නේ නැද්ද? ඇඳුමෙන් අපි මේ අත්ත සතුට වෙන්නේ කොහොමද? කණ්ණාඩි ළඟට ගිහලා බලලා නේද? මේක බොහොම හොඳයි කියලා කාමච්ඡන්ද සහිතවයි අඳුමෙන් සතුට වෙන්නේ. වික්ෂුන් වහන්සේ සතුට වෙන්නේ නෙක්ඛම්මයනුයි. හරි? ඒක අතහැරලායි සතුට වෙන්නේ. මේ පිළිබඳ හොයන්න හොයලා බලන්න ඕනද නැද්ද? කාමච්ඡන්දයෙන් සතුට වෙච්ච ඇත්තෝ ඒ ඇඳුම හින්දාම ඒක හින්දා උපදින කාමච්ඡන්දේ හින්දාම දුක් විඳින්න වෙලා තියෙනවද නැද්ද? ආ දුක් විඳින්න වෙලා තියෙනවා. නේද? එහෙනම් නමුත් මේකේ මේක අතහැරලා සතුට වෙච්ච භික්ෂුන් වහන්සේට ඒක අතහැරීම හින්දා සතුට ඇති වෙනවා. පාවිච්චි කරන්නේ අතහැරලාමයි. ඒකින්දා චීවරේ හින්දා මම මෙහෙම අතහැරියානේ. මේක හොයන්න යන වෙලාවෙත් මම මේ මේ පිළිබඳ තණ්හා දෘෂ්ටිමාන වලින් බැසගත්තේ නැහැ. ඊළඟට මේක සකස් කරගන්න වෙලාවෙත් නැහැ. මේක ලැබෙන වෙලාවෙත් නැහැ. හරිද? ඒ මොක කිසිම තැනකදී සංහාවක් උපදවන්නේ නැතුව දෘෂ්ටියක් උපදවන්නේ නැතුව මාන්නයක් උපදවා ගන්නේ නැතුව නෙක්ඛම්මයෙන්ම සතුටු වුණා. අන්න ඒ සතුටු වීම උන්වහන්සේලාට ඒ සතුටු වීම හින්දා ඒ චීවරය හෝ සේනාසනය හෝ පිණ්ඩපාතයේ හින්දා පින්වත්නි නැවත දුක් ඇති වෙන්නේ නැහැ. අතහැරීමෙන්, නෙක්ඛම්මයෙන් සතුට වෙච්ච හින්දා. හරිද? ව්‍යාපාදය ඇති වුණා මේ අත්තන්ට ඇඳුම් හින්දා, ආහාර හින්දා ව්‍යාපාද ඇති වෙනවා. අව්‍යාපාදයෙන්ම වාසය කරන ව්‍යාපාදය ඇති වෙන්නේ නැති විදිහට කරුණු සකස් කරගත්තා. ඒක හින්දා ඒ පිළිබඳව ව්‍යාපාදයක් ඇති වෙන්නේ නැහැ. මේ විදිහට තමන්ගේ චිත්තසංතානය සකස් කරගෙන නිවැරදි ධර්මතා ඇතුව අපි ඒක භාවනා රමතා කෘත්‍යයේදී භාවනා රමතාව ගැන විස්තර කරමින් ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඉතින් මේ සන්තෝෂය ඇති කරගන්න ආකාරය ගැන අපි සාකච්ඡා කරගන්න ඕනේ. කොහොමද ඒක කරගන්නේ භික්ෂුන් වහන්සේලා ගැන අපිට ලොකු හැඟීමක් උපදවා ගත යුතු තියෙනවා. පින්වත්නි දැන් බලන්න යම් වස්තුවක් තියෙනවා. මේ මේ තියෙන දේවල් පිළිබඳව නිවැරදි දැනීමක් අපිට නැත්තම් ඒ දේවල් වරදවා ගන්නවද නැද්ද? නේද? අපිට ඒවා වරදින්න පුළුවන්. භික්ෂුන් වහන්සේට අවශ්‍ය කරන්නේ මේ සිව්පසේ විතරයි තමන්ගේ ජීවිතය අරගෙන යන්නේ. ඒක එකක් අපි ගමුකෝ සේනාසන කියන එක. හරිද? එතකොට පළවෙනි එක තමයි උන්වහන්සේලා හරියටම දන්නවා මොනවද සේනාසන කියන්නේ කියලා. සේනාසනය ගැන අනිත් හතර ගැනමත් එහෙමයි මම ඒ ඔක්කොම විස්තර කරන්න යන්නේ නැහැ මොනොත් අපිට මේ අපිට ලොකු කාලයක් ගන්න වෙනවා ලොකු දින ගාණක් ගන්න වෙනවා මේක අපි අත්‍යවශ්‍ය අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ නැති ශ්‍රද්ධාව ඇති කරගන්නත් තියෙන ශ්‍රද්ධාව වැඩි කරගන්නත් වික්ෂුන් වහන්සේලා පිළිබඳව අරියවංශ ප්‍රතිපදාවේ රැඳිලා ඉන්න මහා සංඝරත්නය කියලා අපිට ලොකු හැඟීමක් උපදවා ගත යුතුව තියෙනවා. ඉතින් ඒකින් ඒක තමයි අපේ අරමුණ මේ ඒ විතරක් නෙවෙයි Tamanටත් දැනෙන්න ඕනේ පැවිදි ජීවිතයක තියෙන සුවදායක බව කොච්චරක්ද කියලා. එතකොට අපි සේනාසන කියලා ගත්තොත් සේනාසන සේනාසනය පිළිබඳව සේනාසනෝ ජානිතබ්බු හරිද සේනාසනය පිළිබඳව දන්නවා වික්ෂුන් වහන්සේ ඒ විතරක් නෙවෙයි සේනාසන කෙත්තං ජානිතබ්බං සේනාසන ලැබෙන්නේ Tamanට ලබාගත යුත්තේ කොයි ආකාරයෙන්ද කියලා දන්නවා ඒකට ඒවා දැනගෙනයි ඒ කටයුතු සිදු කරන්නේ ඊළඟට ඔතන තියෙන වටිනාම කාරණාව තමයි සේනාසන සන්තෝෂෝ ජානිතබ්බං සේනාසනයෙන් සතුටු වෙන්නේ කොහොමද කියලා දන්නවා. සේනාසන ගැන කතා කරනවා නම් සේනාසනයෙන් සතුටු වෙන්නේ කොහොමද? කාමච්ඡන්දේ උපදවාගෙන ඒ පිළිබඳව එහෙම නෙවෙයි. ඊට වෙනස් ආකාරයක සතුටු වීමක් තියෙනවා. ඊළඟට සේනාසන පටිසංයුක්තානි දූතංගානි ජානිතබ්බානි. ඒ කියන්නේ මේ සේනාසන වලට අදාළව සමාදන් විය යුතු සමාදන් වෙලා වඩාම ඇලෙන්නේ නැතුව මේ හතරේම ඇලෙන්නේ නැතුව ඊ타මත්ම නුවණින්ම මේ සේනාසන පාවිච්චි කරලා තමන්ගේ ප්‍රතිපදාවට විශාල යහපතක් සිද්ධ කර ගැනීම සඳහා ඒ සඳහා සමාදන් විය යුතු දූතාංග තියෙනවා. ආන්ගේ දූතාංග පිළිබඳව උන්වහන්සේලා දන්නවා. පළවෙනියෙන් මේ ටික දන්නවා. එතකොට මේ ටික මේ හතර දැනගෙන මේ හතරට අනුව කටයුතු කරනවා සේනාසන ගැන. චීවර ගැන ඒත් එම චීවර කියන්නේ මොනවද කියලා දන්නවා චීවරයේ තියෙන කොටස් ටික දන්නවා ඒ වගේම චීවර කෙත දන්නවා චීවර කෙත කියලා කියන්නේ චීවරයන් මට ලැබෙන ලබාගත යුතු ආකාරය. ඇයි අපි දැන් අර විචිකිච්ඡා නීවරණය ගැන එහෙම කතා කරද්දී මතකද කතා කරා උද්දච්චය කුකුච ආදී ඇති වෙනකොට නේද නොකලපු දේ නොකරපු දේ කළ යුතු දේ නොකලා නොකළ යුතු දේ කරා කියලා ලොකු සැක උපදින්න පුළුවන්. ඉතින් ඒකින්ද එහෙම සැකයක් නූපදින විදිහට අපි අපේ ජීවිතය සකස් කරගත යුතු තියෙනවා. ඉතින් ඒ සකස් කරගන්න නම් විසුණු වහන්සේලා විනය අනුකූල ජීවිතය ගැන දැනගන්න ඕනේ. මේවා ගැන දැනගන්න ඕනේ. මේ ඇත්තොත් තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු දේවල්, එකතු නොකරගත යුතු දේවල් පිළිබඳ දැනගන්න ඕනේ. ඉතින් උන්වහන්සේලා මේවා ගැන දැනගෙන මේවා ඇලෙන්නේ මේවත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව තණ්හා දෘෂ්ටි උපදවා ගන්නේ නැතුව කටයුතු කරනවා පින්නත් නේ. එතකොට ඇඳවල් ඇඳ පුටු මෙට්ට එතකොට බිම ඇතිරිලි ආදි වශයෙන් තියෙන විහාර එතකොට මහල් ඒ ඒ ආකාරයට ධර්මයේ සඳහන් වෙන ආකාරයට මංච පීඨ බිසී විබ්බෝහන විහාර අබ්බයෝග පසාද හම්මිය ගුහාලෙන් මේ වගේ සේනාසන පිළිබඳව මෙන්න මේවයි සේනාසන කියලා විසුණු වහන්සේ දන්නවා. එහෙනම් සේනාසන ජානි සේනාසන සේනාසනානි ජානි සබ්බානි. සේනාසන පිළිබඳව දැනගන්නවා විසුණු වහන්සේලා හරියටම දැනගෙන කටයුතු කරනවා. ඉතින් ඒ වගේම තමයි චීවර ගැනත් එහෙමයි. ඊළඟට සේනාසන කෙත්තම් කියලා කියනොත් සේනාසන කොහෙන්ද උපදින්නේ? සේනාසන උපදින්නේ පින්වත්නි සංඝයාගෙම සංඝයා වහන්සේට සේනාසනයක් උපදින්න පුළුවන්. ඒකට කියනවා සංගතෝ කියලා. සංඝයා විසින් මට දුන්නා. හරිද? ඉන්ද අවශ්‍ය කරන තැන. ඒතර ඊළඟට සේනාසන ඊළඟට ඝනතෝ සංඝ ගණයාගෙන් ලැබුණා. ඥාතිතෝ ඥාතීන්ගෙන් ලැබුණා. ඊළඟට මිත්‍රතෝ මිත්‍රයන්ගෙන් ලැබුණා. ඒ වගේම අත්තනාව ධනේන ඊළඟට පාංශු කූලික. මේ වගේ අත්හැරලා දාලා ගිය සේනාසනය. මේ කුමන ආකාරයකින් මේවා ලැබුණත් ඒ උත්තමයාණන් වහන්සේලාගේ අරිය වංශික වික්ෂුන් වහන්සේලා කියන්නේ අරිය වංශ අරිය වංශ ප්‍රතිපදාව රකින්න අය මේ වාගේ ඇලෙන්නේ නැහැ මේවා සමග ගැටෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ. හරි මේක පිළිබඳව අපි තෝරගන්න ඕන මේ ඇලෙන්න ගැටෙන්නේ නැතුව ඉන්න අවස්ථා පිළිබඳව කොයි වගේද ඒ ඒ සංකල්පනාව කොයි වගේ විය යුතුද කියලා. ඒ එවැනි ආකාරයකට විකුණු වහන්සේලා ජීවත් වෙන බව තේරුම් ගන්න ඕනේ. දැන් අපි පින්ඩපාතය ගැන ගත්තොත් එහෙම පිණ්ඩපාතය කියන්නේ ආහාර. නේද? එතකොට මේ ඇත්තන්ටත් මේ ආහාරය Tamanට භාවිතයේදී විසුණු වහන්සේලා අරියවංශිකයෝ නැත්නම් අරියවංශ ප්‍රතිපදාවේ යෙදෙන අය භාවිතා කරන ආකාරයට මේ අයටත් ඒ ආහාරය භාවිතා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ ඒ පාවිච්චි කරන්න ඕනේ. අපි ඔය කලින් කතා කරලා තියෙනවා ඒ පිළිබඳව. නමුත් අපි අපිට මෙහෙම මතක් කරමු මේ ආහාරය මගේ ජීවිතය පවත්වා ගැනීම සඳහායි. මේක ශරීර වර්ධනය පිණිස නෙවෙයි. මද පිණිස නෙවෙයි. මේව දවායන, මදායන, මණ්ඩනාය මේ ශරීරයේ සරසවා ගන්න ආකාරයෙන් නෙවෙයි. මණ්ඩන විභූෂණාය මේක ශරීරයේ පවත්වා ගැනීම සඳහා. බ්‍රහ්මචර්යාවට අනුග්‍රහය සඳහා නැති වේදනා ඇතිවීම වළක්වා ගැනීම සඳහා තියෙන වේදනා නැති කර ගැනීම සඳහා මෙන්න මේ වගේ ආහාරය ගන්න ඕන ඕන. ඉතින් පින්වත්නි මේ මේ කියන වාක්‍යයත් එක්ක අපිට තිබිය යුතු සංකල්පය අපි පාවිච්චි කරන හැම දෙයක් ගැනම අපිට නිවැරදි සංකල්පයක් තියෙන්න ඕනේ. මේ බලන්න එක අම්මෙකුයි තාත්තෙකුයි යනවා කාන්තාරේ. මේ කාන්තාරේ ඇවිදගෙන යනකොට මේ අයට මේ අම්මයි තාත්තයි දරුවෙකුයි යන්නේ. මේක උපමාවක්. හරිද? මේකට කියන පුත්‍ර මාංශ උපමාවක් කියලා. මේක උපමාවක් විතරයි. හරිද? මේ ඒ හැඟීම තේරගන්න. දැන් අම්මයි තාත්තයි දෙන්න තුන් දෙනා යනකොට කාන්තාරයක අතරමං වෙලා දැන් කරගන්න දෙයක් නැතු වෙනවා. තව ටික දුරයි තියෙන්නේ දැන් කන්න බොන්න දේවල් නැති වුණා. දැන් කල්පනා කරනවා තුන් දෙනාම මැරෙන්නයි යන්නේ. දෙන්නේ බේරගත්ත හැකි එක්කෙනෙක්ගේ ශරීරය අනිත් අය ආහාරයට ගත්තා. කොහොම හරි කරලා. ඊට පස්සේ අන්තිමට තීරණය කරනවා එහෙනම් ළමයා තමයි ළමයාගේ ශරීරය ආහාරයට ගන්න වෙනවා කියලා. හැබැයි ඉතින් එහෙම හිතලා මේක කරගන්න පුළුවන් දෙමාපියන්ට බෑ. තාත්තා අම්මා ළඟට යනවා අම්මා තාත්තා ළඟට යනවා. අර තාත්තා අම්මා ළඟට යනවා අම්මා තාත්තා ළඟට යනවා දැන් මාරු මාරු ළමයා එහාට මෙහාට යන්න කියලා ළමයා මැරෙනවා කාන්තාරයෙන් දැන් ඔන්න මෙයාලට ආහාරයක් තියෙනවා හරිද මේ ආහාරය මේක ආහාරයක් කොට ගණ්ඩ සූදානම් වුණොත් කොයි වගේ හැඟීමක් තියෙද මුසපත් වෙච්ච හැඟීමක් තියෙද ගිජු හැඟීමක් තියෙද කොහොම හරි කරලා ඒ ආහාරය ගන්න උනොත් මොන වගේ ගැඹුරු හැඟීමක් තියෙනවද කියලා බලන්න මොකක්ද තියෙන්නේ මට මේ ජීවිතය ජීවිතේ ජීවත් කරගෙන තව තව දින කීපයක් යැපෙන්න මේ ආහාරය මට ඕනේ කියන අදහස නෙවෙයි තියෙන්නේ එතකොට නේද අන්න ඒ වගේ තමයි අපි ගන්න ආහාරය ගන්න ඕනේ. කියන්නේ දරුවාගේ මස් කනවා කියලා එහෙම නෙවෙයි. අර හැංගීමයි මම මේ කිව්වේ. නේද? මොකක්ද හැංගීම මේක මට පැහැදිලිවම ජීවිතේ පවත්වාගෙන යාම සඳහායි ජීවිතය පවත්වාගෙන යාම සඳහායි කියලා කාරණාව දැනගෙන විතරක් පාවිච්චි කරන දේ පාවිච්චි කරේ නැත්තම් අවශ්‍යතාවයට විතරක් පාවිච්චි කරන දේ පාවිච්චි කරේ නැත්තම් මොකද වෙන්නේ අපි ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා ඇයි ඒ ඒ වාගේ මුලාවටපත් වෙනවා ඒවා හින්දා රත් වීමටපත් වෙනවා ඒ නිසා ආහාර ඒ විදිහට පාවිච්චි කරන්න ඕන හරියට මේ වගේ වාහනයකට ඉන්ධන ගහන්නේ ඇයි? මේ වාහනය දුවන්න විතරයි. මමත් ඉන්ධන දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? මේක දුවා ගන්න දරුව යනවා කලන්ත දාලා වැටෙනවා ටික දවසකින්ම මැරෙනවා. එහෙනම් මේකට අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට ආහාර ලබා දෙන්න ඕනේ. අන්න ඒ වගේ හැඟීමකින් ගිජු වෙන්නේ නැතුව අර අපි නේද අපේ වචනෙන් කියනවනම් කියන්නේ පෙරේත වෙන්නේ නැතුව ඒකටම ඇලෙන්නේ නැතුව නේද? ආන් එහෙම ආහාර ගන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. ධර්මය එතකොට ආර්ය වංශ ප්‍රතිපදාවත් එක්ක අපි සමගාමීව අපේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරන්න පටන් ගන්න ඕනේ. ආර්ය වංශ ප්‍රතිපදාවත් එක්ක සමගාමීව අපේ ප්‍රතිපත් අපේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරන්න පටන් ගන්න ඕනේ. එතකොට එහෙම කරන කෙනාට පින්නත් නී ආහාරින්දා පරිදස්තනා නැහැ. දැවීම් දැවීම් එන්නේ නැහැ. ඒ විදිහට පුරුදු කරගත්ත කෙනාට මොනවා හරි ගිලා දමන්නයි ඕනේ. මොකද මේ බඩේ ඇති වෙන වේදනාව නැති කරගන්න ජීවිතේ මේ කොන්ද කෙලින් තියාගන්න ශරීරයේ කෙලින් තියාගන්න මොනවා හරි කිල දමා ගැනීම සඳහා නේද? ඉතින් පෝෂණය තියෙන දේවල් එකතු කරගත්තර කමක් නැහැ. අපි ඇත්තටම බලන්න අපි එකතු කරගන්නේ ඒවද? නෑ. වික්ෂුන් වහන්සේ සේනාසනේ පාවිච්චි කරන්නේ තමන්ගේ කියන තණ්හාවෙන් නෙවෙයි. ඒ වගේ මේ සේනාසනයේ හින්දා මාන්නයක් ඇති කරගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි සේනාසනයේ හින්දා කිසිම විදිහකින් පින්නත් නේ මාන්නයක් නෙවෙයි කිසිම විදිහකින් දෘෂ්ටියක් ඇති කරගන්නේ නැහැ. අද මේ සේනාසනයේ ඉන්න අය ඉහළ අය මේ සේනාසනයේ ඉන්න අය පහළ අය කියලා ඇති කරගන්නේ නැහැ. හරියට මම නිකන් උදාහරණයක් කියන්නම්. අපි මේ විදිහට අපේ ජීවිතය එකතු කරගන්න ඕනේ. අපේ ජීවිතයට ඒ කරුණු එකතු කරගන්න ඕනේ. එතකොට තමයි අපිට කවදා හරි මේ ප්‍රතිපදාව පුරන්න පුළුවන් සුසුකම් ලැබෙන්නේ. ඉතින් අපි හිතමු කවුරු හරි කෙනෙක් ගමනක් යනවා යම් පිරිසක් අපි ගමනක් යනවා ගමනක් ගිහිල්ලා රෑ නවාතම් පොලක් හොයා ගන්නවා හරි නවාතම් කොහේ හරි නවතින්න කියලා අපිට ශාලාවක් හරි කාමරයක් හරි හම්බ වෙනවා මෙන්න මේ කාමරය ගැන අපිට තියෙන හැඟීම මොකක්ද අනුගේ කාමරයේ ගෙදරක අපි ඉන්නවා කියලා හිතන්නකෝ ඒ කාමරය ගැන අපිට තියෙන හැඟීම මොකක්ද මේ බලන්න ඒක කඩන්න බිඳින්න පුළුවන්ද? අයිතිකාරයන්ගෙන් අවසර ඇතුව තමයි ඒවා කරන්න වෙන්නේ. නේද? ඒකේ ඔය බිත්ති වල හේතු වෙලා තෙල් ගාලා එහෙම ඒක ඒ වගේ ඒක නාස්ති කරන වැඩ පිළිවෙලක් කරොත් එහෙම මොකද කරන්න වෙන්නේ? ගෙවන්න වෙනවද නැද්ද දෙන්න කලින්? ඒකට තියාගන්න අත්තිකාරම නේද? හ්ම් ගෙවන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ඒකේ පදිංචි වෙන්න අරගෙන ඒක වෙන කාට හරි පවරන්න පුළුවන්ද? බෑ. නේද? ඒ වගේ මේක ගැන තියෙන හැඟීම තමයි මේක මම පාවිච්චි කරලා ඊළඟට එන කෙනාට ඊළඟට වෙන කෙනෙක් මේකට එනවා එන කෙනාට පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඉතුරු කරලා යන්න ඕනේ නේද? එතකොට මේක මට ඕන හැටියට මේකත් එක්ක නටන්න බෑ. අන්න බලන්න ආන් ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේ තමන්ගේ සේනාසනය පාවිච්චි කරන්නේ. පන්සල අයිති වෙන්නේ ඊළඟට කාටද? දැන් තාත්තා නම් දන්නවා හොඳටම මං හදන ගේ කාටද? පුතාට කියලා. නේද? හැබැයි පන්සල අයිති වෙන ඊළඟ කෙනා කවුද කියන්නේ උන්වහන්සේ දන්නේ දන්නේ නැහැ. නේද? කොහෙන් එන කෙනෙක්ද? සතර දිබ්බාගෙන් වඩින කෙනෙක් කවුරු හරි තමන්ගේ ගෝලයේ කොයි කෙනාට ඊළඟට මේක අයිති තියෙන්නේ? එහෙනම් ඒක යන පරිතස්තන ඇති කරගන්න හේතුවක් නැහැ. ජීවත් වෙන තැන ගැන හරියට නිකන් අර తాවකාලිකව නැවතිච්ච තැන වගේ ඒක පරිස්සම් කරලා ආපහු දෙන්න ඕන එකක්. ඒක ප්‍රවේශම් කරලා ආපහු දෙන්න ඕන එකක්. ඉතින් අන්න ඒ වගේ හැඟීමකින් තමයි ආර්යවංශිකයා තමන්ගේ සේනාසනය පාවිච්චි කරන්නේ. හරිද? මේ සේනාසනය ගැන සේනාසනය ගැන ඇලීමක් ඇති කරගන්නේ නැහැ. ඉතින් සේනාසනය විතරක් නෙවෙයි මේ පින්ඩපාතය ගැනත් එහෙමයි. ඒ කියන්නේ ආහාරය ගැනත් එහෙමයි. මම එකක් විතරක් කෙටියෙන් ඉතා කෙටියෙන් මතක් කරන්නේ. මේ අයට අපි මේ හැමදෙනාම ආදර්ශ සම්පන්නව තමන්ගේ ජීවිතයේ මොකද මේවාට කෙරේ අපි ඊයේ කතා කරා ආදීනව දස්සාවේ. මේ යමක් කෙරෙහි ආදීන මේ යමක් කෙරෙහි ඇලුනොත් නේද ලොකු ආදීනයක්. ඒක අපායන්ට හේතු හේතු වෙන දෙයක්. චීවරයකට ඇවිල්ලා හරියන්නේ නැහැ. අතුලාන්තයෙන්ම හැම වෙලෙම පිරික්සන්න ඕනේ. මම පාවිච්චි කරන දේවල් හින්දා තණ්හා දෘෂ්ටි මාන්න මට උපදිනවාද කියලා. භික්ෂුන් වහන්සේ මේ හතර ගැනම පිරික්සමින් මාත්‍රීය තණ්හාවක් උපදින්න නැතුව තණ්හාවක් ඉපදුනා නම් දෘෂ්ටියක් ඉපදුනා නම් මාන්නයක් ඉපදුනා නම් ඒ ඉපදිච්ච හැම දෙයක්ම පිළිබඳව පරීක්ෂා කරමින් පරීක්ෂා කරමින් මොකද කරන්නේ ඒවා නැති කරගනිමින් නැති කරගනිමින් සතුරා පරාජය කරමින් ඉස්සරහට යනවා ඒවා පිළිබඳ තියෙන ඇලීමට ඉඩ තියන්නේ නැහැ ඉතින් ඒ වගේ වීර සාමාන්‍ය කෙනෙකුට ගෙනියන්න අපහසු ප්‍රතිපදාවක තමයි උන්වහන්සේලා ඒ කටයුතු සම්පාදනය කරගෙන ඉස්සරහට යන්න තියෙන අපි ලොකු සන්තෝෂයක් ඇති කරගන්න ඕනේ මට ආදර්ශ සම්පන්නව කටයුතු කරන වික්ෂුන් වහන්සේලා මගේ ජීවිතයට ආදර්ශයක් කොට ගන්න පුළුවන් උන්වහන්සේලා මේවා මේ පරිහරණය කරන ආකාරය කියලා. හරි ඊළඟට හැම පැත්තකින්ම ප්‍රවේශම් කරනවා. ඇයි චීවරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කොහොමද? ඒක ප්‍රවේශයෙන් පරිහරණය කරන්න ඕන එකක්. ඒක අඩුම ගානේ අන්තිමට විත්තියට කියලා මැටි ගහන්න කියලා පවා. ඒ මොකද මේ ලෝකයේ තියෙන සම්පත් බොහෝම හිගයි පින්නත්. ලෝකයේ බොහෝ දෙනා තියෙන සම්පත් වලට පොරල්නවා. ඒක අපි හැම කෙනෙක්ම බලන්න ඕනේ. අපි ගෙවන ජීවිතේ හැම වෙලෙම තවත් කෙනෙකුට භාවිතයට ගන්න පුළුවන් දේවල් නාස්ති නොකර ජීවත් වෙන්න. උදාහරණයක් විදිහට ඔන්න මම දන්න එක තැනක ආහාර පොය දවසේ පොය දිනේ පොය දිනවල සාමාන්‍යයෙන් මොකද වෙන්නේ විශාල පිරිසක් සිත සමාදන් වෙන්න එන තැනක බැරල් 7කට වැඩි ප්‍රමාණයක් මිනිස්සු දානෙට උපාසකයන්ට එකතු කරගන්න දාණය අරගෙන ඉතුරු කරන දේවල් එකතු කරපුවාම ඉතුරු කරන දේවල් දාන භාජන භාජන හතක් බැරල් තරම් උස තියෙන භාජන හතක් පිරෙනවලු එතන. මේ ඔක්කොම අහක දාන මේවා ඌරන්ට තමයි ගිහින් දානවා කියන්නේ. ඒ තරම් පිරිසක් එකතු වෙන තැනක්. ඊට පස්සේ අපි මේ ගැන දැනුම් දීමක් කරා. ඇයි බැරි නේද? පිගානට බෙදා ගන්නකොට බැරි ඇයි? ප්‍රමාණවත් තරමට චුට්ටක් අඩුවෙන් බෙදා ගන්න. හරි අපේ අපිට ඇයි අපිට ප්‍රමාණවත් තරමට බෙදා ගන්න බැරිකම තියෙන මොකක් හින්දාද කාමචන්දේ හින්දා නේද මම මෙච්චරක් ගිලින්නම් මෙච්චරක් ගිලින්නම් කියලා හිතාගෙන තමයි ඒකට බෙදා ගන්න හැබැයි අන්තිමට ගිල ගන්න ගිල ගන්න බැරුව අරගෙන ඉතුරු වෙනවා ලැජ්ජාද නැද්ද එහෙම කියනකොට නම් ලැජ්ජායි නේද මම මෙහෙම ගිලින්නම් ගිලින්නම් කියලා අපි ගන්නට බෙදාගත්තා බෙදාගත්තට බෑ. ඔන්න ඔය ටික අපි මතක් කරලා දුන්නා කට්ටිය. ඒකින්ද හස්තේ ඕනනම් ආය බෙදා ගන්න පුළුවන් නිවසේදී වුණත් එහෙමයි. නේද? අපේ තියෙන ගිජු බව තමයි මේකට හේතුව. ඒක නිසා Tamanට අවශ්‍ය ප්‍රමාණය අරගෙන පස්සේ ඕනනම් බෙදා ගන්න බැරි මදින. ඒක නිසා කවුරුවක්වත් මං කිව්වා කවුරු හරි කෙනෙක් බෙදාගත්ත සියල්ලම ආහාරයට ගත්තොත් පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න එයා තමයි හරියටම වැඩේ කරපු කෙනා. එයා හරියටම වැඩේ කළා. එයා ප්‍රමාණවත්මමයි අරන් තියන්නේ කියලා. මොකද උනේ එදා දවස් හරපිංචකොළ ආදිය විතරයි. දැරල් භාගයක්වත් නැහැ. හරි. ඉතින් අපිට හැම වෙලේම මේ ප්‍රතිපත්තිය තුළට වැටෙන විදිහට කටයුතු කරන්න පුළුවන් අපේ නිවසේදී අපි පාවිච්චි කරන අද මම බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මදේශනාවෙන් එහෙම එකක්. අපි පාවිච්චි කරන හැම දෙයක්ම නුවණින් දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. එතකොට මීට කලිනුත් අපි මම මට මතක හැටියට සබ්බාස සූත්‍රය කතා කරද්දී මේ වගේ මාතෘකාවකට ධර්මදේශනාවක් මතක් කරා. නමුත් ආයෙ මතක් කරගන්න මේවා දැන් අපි පාවිච්චි කරනවාද කියලා. මොකද මේ අවස්ථාවෙත් මේක අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. දැන් ඊයේ පෙරේද අපි හරිවංශ ප්‍රතිපදාව තුළ ඉන්න ඉන්න ස්වාමීන් වහන්සේලාගේ ගතිගුණයන් පිළිබඳ බොහෝ සාකච්ඡා කරා. ඉතින් මේවා නුවණින් දැනගෙන පාවිච්චි කරේ නැත්නම් අපිට ලොකු අපහසුතාවයන් වලටපත් වෙන්න සිද්ධ වෙනවා අයෝනිසෝ පාවිච්චි කරොත්. ඒකින්දා සිව්පසේ විතරක් නෙවෙයි මේ අත තව බොහෝ දේවල් පාවිච්චි කරනවා තමන්ගේ පාවිච්චියට අවශ්‍ය කරන නොයේ කුදවල රූප වාහිනීද නේද අන්තර්ජාලයද තව බොහෝ දේවල් දුරකතන තව බොහෝ දේවල් පාවිච්චි කරනවා එක එක දේවල් තියෙනවා වික්ෂුන් වහන්සේලාට වගේ නෙවෙයි ඒ හැම දෙයකදීම තමන්ගේ කෙලෙස් වර්ධනය වෙනවද නැද්ද ජීවිතයට අත්‍යවශ්‍ය දේ විතරක් භාවිතයට ගත්තොත් නරකද නේද? ජීවිතයට අත්‍යවශ්‍ය දේ අත්‍යවශ්‍ය විදිහට අපේ අපේ ජීවිතය නිවැරදි කරගෙන නිවැරදිව ජීවිතය ගෙනියන්න අත්‍යවශ්‍ය දේවල් විතරක්. Tamanට අනිත්‍ය හුවා දක්වන්න අනිත්‍ය ඉදිරියේ Tamanව ඉහළ තැනකටපත් කරගන්න සමහර අය මේ දේවල් පාවිච්චි කරනවා නිවාස පාවිච්චි කරනවා අපේ බෑ අර කට්ටියට මේ වගේ ගෙදරක් තියෙනවා මට මේ වගේ ගෙදරක් නැති වුණොත් මං කොහොමද ඉන්නේ gedara hinda nivasa hinda Tamanට ලැජ්ජාව උපදිනවා කියලා සමහර ඇත්තෝ කියනවා. නේද? නිවසේ ඉඳලා ලැජ්ජාව උපදින අවස්ථා තියෙන කොහොම නන්ද? ඒක ඊටාම අපිරිසිදුනා. නේද? කුණු ගොඩවල් නම් තියෙන්නේ. හ්ම්. ඊළඟට ඒකින්ද මේ ඒවා පිරිසිදු කරගෙන Tamanට තියෙන නිවාසය තුල යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි නිවාස තරගයට වැටුනොත් මොකද වෙන්නේ? එයාට හැමදාම ඒ නිවාසෙ ඉඳ වෙන්නේ රත් වෙවි. මොකද පාවිච්චි කරන හැමදේම නුවණින් දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. හඳුන් පෙරදුනුත් එහෙමයි. ඒ විතරක් නෙවෙයි අනිත් හැම දෙයක්ම මොකටද කියලා අවශ්‍යතාවය සපිරෙනවා නම් gedara රූපවාහිනියක් තියෙනවා. හොඳට පේනවා. හ්ම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ටිකක් පොඩි. නැත්තම් අපි හිතමු මේකේ දුරස්ත පාලකයක් නැහැ. නැත්තම් නවීන විලාසිතාවට ගැලපෙන්නේ නැහැ. හරිද? හුඟාක් අයට ප්‍රශ්නයක් එනවද නැද්ද ඔය? නේද ඔක්කොම හොඳයි. නමුත් මේ දැන් තියෙන දැන් තියෙන ක්‍රමයට හරියන්නේ නැහැ මේ දුරකථනය හරියන්නේ නැහැ කියලා එක එක එක එක හේතු හින්දා පින්නත් අපි හරියට නාස්ති කරනවා වියදම් කරනවා. ඉතින් අන්න ඒවා ඒවා අපේ තුලින් අයින් වෙන්න ඕනේ. ඒවා අපේ තුලින් ගිලිහෙන්න ඕනේ. අපි ඒවායින් ටික ටික ටික ටික කෙලෙස් ධර්මයන් අයින් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිපදාවල් වලට එන්න ඕනේ. සකසුරුවම්ම කටයුතු කරන්න ඕනේ. මේකේ තේරුම මසුරුකමට ඉන්නවා කියන එකද? නෑ. මසුරුකම කියන්නේ වෙන එකක්. සකසුරුවම කියන්නේ තව එකක්. මසුරුකම කියන්නේ මොකද්ද? පාවිච්චි කළ යුතු වෙලාවටවත් පාවිච්චි නොකර නේද? අනුන්ට දෙන්නෙත් නෑ, තමන් ගන්නෙත් නෑ, තමන්ට තමන්ට ලැබිලා තියෙන දේ තමයි. නමුත් ඒවා පාවිච්චි කරන්නේ නැතුව තබාගෙන වාසය කිරීමයි මසුරුකම. එතකොට සකසුරුම කියන්නේ මොකද්ද? මසුරුකම නෙවෙයි නේද? ඒ කියන්නේ ඒවා නාස්ති වෙන්න දෙන්නේ නැතුව පාවිච්චි කළ යුතු තැනට නුවණින් පාවිච්චි කරමින් අවශ්‍ය දේට විතරක් ඒ දේ යොදා ගනිමින් නිවසක තා තමන්ගේ සියලු දෛනික කටයුතු වලදී හිත පාලනය කරගෙන දැඩි පාලනයකට ලක් කරගෙන කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා අන්නර ස්වාමීන් වහන්සේලා කොහොමද ජීවත් වෙන්නේ කියලා මතක් වෙනවනේ නේද? ස්වාමීන් වහන්සේලා කොහොමද ජීවත් වෙන්නේ? මේ අරණ්‍ය සේනාසනයකට වෙලා හෝ පන්සලකට වෙලා හෝ උන්වහන්සේලා මෙන්න මේ ප්‍රතිපත්තියේ ඉන්න කොච්චරනම් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවද? ඇයි මට බැරි කියලා. අපි අර අපි ඒ ඒ දේවල් ගැන දැනගන්නවා. මම ඉස්සෙල්ලා කිව්වේ සේනාසනානි තානි සබ්බානි. මේ සේනාසන ගැන උන්වහන්සේ දන්නවා වගේ මමත් ඉතින් ඔය ඒ ඒ වස්තුන් ගැන Tamanට මේ තමන්ගේ වස්තුන් ගැන ගවේෂණය කරලා මට අවශ්‍ය දේවල් ගැන මේ දේවල් ගැන හරියට දැනගන්න. හරියට දැන මේවා හොයාගන්නේ කොහොමද කියලා දැනගන්න. දැනගෙන අල්පේච්ඡව අවශ්‍යතාවයට පරිලන ආකාරයට අවශ්‍ය දේවල් සම්පාදනය කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම නුවණින් විමසමින් නිවසේදී භාවිතා කරන හැම දෙයක්ම එකම දෙයයි තණ්හාවක්, දෘෂ්ටියක්, මාන්නයක් එන්නේ නැති විදිහට කොහොම හරි පාවිච්චි කරන්න ඕනේ. ඒ සඳහා ප්‍රත්‍යවේක්ෂා කරමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ මේ යම් යම් දේවල් පිළිබඳ ආසාවක් ඇතිවෙන මේක තමයි අපි කරන්නෙම නැති දේ. අද මොනවා හරි දෙයක් ගැන ආසාවක් ඇති වුණොත් සංඝයා වහන්සේ මතක තියාගෙන මට මේක අත්‍යවශ්‍යද? මට මේ වෙලාවේ හැටියට මේක නැතුව බැරිද? මේ අවම වශයෙන් මේක පාවිච්චි කරන්නේ කොහොමද? හානිය අවම කරගන්නේ කොහොමද? ඒක අත්‍යවශ්‍ය දෙයක් නම් ඒ අත්‍යවශ්‍ය දේ මගේ මට සමහර අයට දැන් සමහර අයට පේන්න ඕනේ නේද? මම ගණන් වැඩි දේවල්ම පාවිච්චි කරන්න ඕන සමහර අයට. නේද? ඒක සමහර අය ඉන්නවා නෑ කොයි දේ කරත් එන්නේ බාල දේ තමයි බාල දේ ගොඩාක් බාල අර මේ සමහර බඩු ගත්තාම අර හොඳ එකක් අරගෙන දෙසරයක් මේ එක සැරයක් පාවිච්චි කරන අර වගේම පහක් විතර පාවිච්චි කරන්න වෙනවා. නමුත් ගන්න මේක. එතකොට නුවණින් දැනගෙනද? නෑ. ඒ වගේ හානිය අවම කරගෙන, නාස්තිය අවම කරගෙන අවශ්‍ය දෙයට අවශ්‍ය දේ මොනවද කියලා දැනගෙන අත්‍යවශ්‍ය දේ භාවිතා කරමින් අනවශ්‍ය දේ බැහැර කරගනිමින් ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න ඕනේ හැම වෙලාවකම. ඇඳුම් පැළඳුම් පවා එහෙමයි. නේද? ගිහියත් ඔය විදිහට දැන් අපි හිතමුකෝ විවාහ මංගල උත්සවයකට යන්න වෙලා. සුදු ඇඳුමක් අඳන් ගිහින් හරියනවද? නෑ. පාවිච්චි කරන දේ නුවණින් දැක පාවිච්චි කරන්න ඕනේ. ගිහි ජීවිතේට මේවා එකතු කරගන්න බැරි කමක් නෑ පින්නත්. එතන තියෙන්න ඕන චේතනාවයි. හරිද? හැම වෙලෙම බලන්න ඕන චේතනාව දිහා. මම අහන මේ අතන්ට. කේස්ලොම් නියදත් සම්මාස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් අපිට භාවනා කරනවා යම්කිසි කෙනෙක්. මේ භාවනා කරන ඇත්තෝ මේ භාවනාවේදී ඒ භාවනා කරන අයට භාවනා කරන ගම තමන්ගේ කාර්යාලයට යද්දී මුහුණ පින්තාරු කරන් යන්න උනා කියන්නේ කොණ්ඩේ කළු කරන් උනා කියන්නේ එතකොට ඒක භාවනාවට බාධාවක් වෙනවද කෙලස් උපදින්න හේතු වෙන විදිහටත් මේක කරන්න පුළුවන් කෙලස් නූපදින්න හේතු වෙන විදිහටත් මේක කරන්න පුළුවන් වික්ෂුන් වහන්සේ චීවරයෙන් සතුටු වෙන්නේ කාම සංකල්පන ඇති කරගෙන නෙවෙයි නෙක්ඛම්මයේ උපදවාගෙනයි සතුටු වෙන්නේ. ඒ වගේ මේ ශරීරය පිරිසිදුව තබාගත යුතු වෙනවා. මේ ශරීරය යම් ආකාරයකට අන් අයට පිළිකුල් බව නූපදින විදිහට තියාගන්න වෙනවා. කොහොමත් අසාර්ථක මේ ශරීරය නේද පිළිකුල් දුගඳ හමන අන් අයට අප්‍රසන්න ස්වභාවයේ තියෙන ශරීරය අරගෙන මට කාර්යාලයට යන්න වෙලා. නේද? කාර්යාලයේ කටයුතු කරන කෙනෙක් විදිහට කාර්යාලයක හෝ මහජනයා ගැවසෙන තැනක කටයුතු කරන කෙනෙක් විදිහට අන් අයට දුගඳ හමන්න නැති වෙන්න අන් අයට පිළිකුල උපදින්න නැති වෙන්න ඉන්න වෙනවද නැද්ද? දැක්කහම අප්‍රසන්න හැඟීම් ඇති වෙන්නේ නැති විදිහට ඉන්න ඕනේ. ඉතින් එයා කල්පනා කරනවා මේ අසුචි කරත්තේ වාගේ මේ ශරීරය මේ කොණ්ඩේ ඉදී තිබෙනවා දැක්කොත් මේක හැබැයි මේ විදිහම වෙන්න ඕනේ. හරි. කොණ්ඩේ ඉදී තිබෙනවා දැක්කොත් මිනිසුන්ට ප්‍රසන්නභාවය නැති වෙනවා. ඉතින් මම මේක පාට කරන් යනවා මොනව කරන්නද? නේද? මම මේ මූණ පින්තාරු කරන් යනවා මොනව කරන්නද? වෙන කරන්න දෙයක් නෑ. මේ ශරීරය මට මේ විදිහට සරසලා තියන්න වෙලා. ඇයි මේක අප්‍රසන්නයි කියලා. මිනිසුන්ට ප්‍රසන්න නෑ. ඒකින්ද සරසනවා කියලා කෙනෙකුට ඒ චේතනාව පැහැදිලිවම ඒ ගැඹුරු චේතනාව තියෙන්න ඕනේ. ඒ චේතනාවෙන් මේක ගිහිතනත්ෙකුට කරන්න පුළුවන් බෑ දෝන්න. හැබැයි ඒ චේතනාවෙන් කරනවා කියලා චේතනාව චේතනාවට හොර කරන්න බෑ. නේද? කෙනෙක් මේක කරන්නේ ශරීරයේ සරසීමේ අදහසින් හරියට නේද මේක මේ මේ සිත සතුටු කිරීමේ අදහසින් අන් අයට මේ ශරීරය අන්න අය මේක ශරීරය දැක සතුටු වෙනවා මම මේක සරසලා තියෙන්න ඕනේ කියලා මාන්නයක් සංහාවක් උපදගෙන මේ ශරීරයෙන් සැරසුනහම මේක සරසපුවාම මෙහෙමයි මෙහෙමයි කියලා මං මේ වගේ කෙනෙක් කියලා දෘෂ්ටියක් උපදවාගෙන ඒ පිළිබඳ දැඩි කැමැත්තක් කියලා කියන තණ්හාව උපදවාගෙන මං වගේ කෙනෙක් නෑ කියලා මාන්නයක් උපදවාගෙන නම් මේ ශරීරය සරසාගෙන අතෙන්ට යන්නේ අන්නේ තනස්ථා කුසල කරත්තයක් එතකොට නේද එහෙනම් මේ ගෙවන ජීවිතයේ සිව්පසය වික්ෂුන් වහන්සේලා සිව්පසේ පාවිච්චි කරනවා වාගේ තමන් ගිහි ජීවිතයේ නොයේකුත් දේවල් පාවිච්චි කරනකොට නුවණින් දැනගෙන තණ්හා දෘෂ්ටිමාන ඇති වෙන්නේ නැති විදිහට භාවිතා කරන්න පුළුවන් එතෙන්දි චේතනාවයි ඇඳුමත් එහෙමයි අවශ්‍ය තැනකට විවාහ මංගල උත්සවයකට ඇඳුමක් අඳගෙන සරසිලා යනවා නම් නේද මෙතෙන්ට අවශ්‍ය කරන ඇඳුම මම මේ ශරීරයේ මේ මේ අසුචි කොට වටේට මම මේක ඔතාගෙන යනවා වගේ හැඟීමක්. මේක ලස්සන කරන්න බෑ ඇඳුමට මේක දුගත ගන්න ශරීරයක් කියන සංඥාව සහිතව තණ්හා උපදවා ගන්න නැතුව. මේ ඇඳුමින් තමයි මෙන්න මේ தත්ත්වයටපත් වෙලා ඉන්නවා කියලා මාන්නේ අමුතු විදිහට ඇවිදින්නේ කතා කරන්නේ නැතුව. මේ මේක අන් අයට යහ අන් අයට සන්තෝෂය උදා කරනවා කියලා දෘෂ්ටි ඇති කරගන්නේ නැතුව තණ්හා දෘෂ්ටි මාන්නයෙන් තොරව යථාභූතව ශරීරය ගැන අවබෝධයක් ඇතුව භාවිතා කරන දේ භාවිතා කරන්න අපේ නිවසේදී අපි ආහාරයද දුරකථන ආදිය පවා ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන ඔක්කොම නේද? ඒ හැම එකක්ම අන්න ඒ විදිහට තමන් සුදුසු ආකාරයට මෙහෙවා ගන්න ඕනේ කටයුතු. මොකද එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ ජීවිතය නිවැරදි ඉලක්කයකට යන්න. නැත්තම් බලාගෙන ඉද්දි මොකද වෙන්නේ? අපේ හිත්වල කෙලෙස් වැగిරෙන්න පටන් ගන්නවා. කෙලෙස් උපදින්න පටන් ගන්නවා. මේ කෙලෙස් හින්දා සතර අතරමං වෙන්න හේතුවක් වෙනවා ඒක. ගැලවෙන්න බෑ පින්නත් නේ. ඔය පාවිච්චි කරන දේවල් නුවණින් විමසා පාවිච්චි කරේ නැත්තම් ගැලවෙන්න පුළුවන්කම ඇත්ත නෑ. ඉතින් එහි පරිතමාප්ත අර්ථයෙන්ම එහි ඉහළින්ම මේ මේ දේ කරන්නේ කවුද? වික්ෂුන් වහන්සේ. ආර්යවංශ ප්‍රතිපදාවේ ඉන්න උත්තමයාණන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලාගේ දැකීම උන්වහන්සේලාගේ උන්වහන්සේලා ගැන ඇසීම උන්වහන්සේලාගේ ඒ ක්‍රියාකාරීත්වයන් පිළිබඳ ගවේෂණය කරපුවාම Tamanටත් මොකද වෙන්නේ? එවැනි අදහස් පහළ වෙනවා අනේ අපිත් මේ වගේ වෙන්න ඕනේ. මට පැවිදි වෙන්න නම් බෑ. නමුත් මගේ ගිහි ජීවිතය තුළ මම එවැනි ප්‍රතිපදාවකට පිළිපන් කෙනෙක් වෙනවා. ඇයි? අඩුම තරමින් මට සතරවත් මෙවැනි උතුම් පරිද්දක් ලබා ගන්න මේ වගේ දේවල් හේතුවක් වෙයි. නේද? හේතුවක් වෙයි. මම පුරුදු පුහුණු කරන්න ඕනේ. මේ සිත පුරුදු පුහුණු කරන්න ඕනේ. කියලා අපි ඒ සංසාරගතව ලැබෙන පුහුණුව පිළිබඳව අපි දැඩි අවබෝධයකින් වාසය කරන්න ඕනේ පින්නත්. එක දැන් එක පැවිදි වෙන්න සූදානම් වෙලා ඉතිය අවශ්‍යතාවයේ තියෙන දරුවෙක් මට හම්බුණා කාලයක්. ඉතින් මේ ළමයා පුංචි කාලේ ඉඳලම එයාගේ කොණ්ඩේ වැවෙන්න දෙන්නේ නැහැ. කොණ්ඩේ වවන්න බෑ. යන්තම් පොඩ්ඩක් කොණ්ඩේ වැයෙනකොට කෑ ගහනවා මේක හිතපු ගාලා දාන්න හරි ඉතින් අන්තිමට නැවතුනේ පැවිද්දෙක් වෙලා එහෙනම් ඒ මොනවද පුරුදු සසර ආපු පුරුදු නේද ඉතින් ඒ සංසාරගත පුරුදු ඉස්මතු වෙන්නේ සංසාරගත පුරුදු එන්නේ ඒවා පුරුදු කරලා තියෙන හින්දා එතකොට අපි පැවිද්දේ තියෙන වටිනාකම දැනගෙන එතෙන්ට මට ළඟා වෙන්න බැයි නම් අල්පේච්ඡ ජීවිතයකට පැවිද්දෝ මුදුන් මල් කඩක් වගේ Tamanට ආදත්ත සම්පන්නව උන්වහන්සේලාගේ ගතිගුණ දැනගෙන ඒ ආකාරයට මමත් මගේ ජීවිතය මට පුළුවන් ආකාරයට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේ වස්තුන් භාවිතා කරලා ලෝකයේ තියෙන දේවල් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට මම ජීවත් වෙනවා කියලා අපේ ජීවිතේ નિවැරදි කරගන්න පුළුවන් එකින්ද පැවිදි නොවුනත් පින්නත් මේ ගිහි ඇත්තොත් Taman පාවිච්චි කරන දේ ප්‍රත්‍යවේක්ෂාවෙන් පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනේ. නිවැරදිව දැනගෙන නුවණින් දැනගෙන යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව භාවිතා කරන දේ භාවිතා කරන්න පුරුදු වුණොත් අපේ කෙලෙස් අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද හැමෝම අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මමත් මේ ජීවිතය සාර්ථක කරගන්න, සසර ජීවිතය සුවපත් කරගන්න උතුම් නිවනින් සැනසෙන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරගෙන මේ ජීවිතය සූපපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා ප්‍රාර්ථනා කරගන්න අධිෂ්ඨාන කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මහගොඩ දොඩංගොඩ කලුතර දකුණ පදිංචි ඩීජී අධිකාරම්මයා එම් මල්වාරච්චිමිය පවුලේ සියලු දෙනා ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් කියලා සඳහන් කරලා තියෙනවා එම්.ඒ. වෙලුන් සිඤ්ඤෝ පියා එමිනෝනා ජයතුංග මව බෙන්ජමින් අධිකාරම් පියා මාතරාරච්චිගේ මේරිනෝනා මව කියන මේ පරිලෝයන්ට යෙදුන මව් දෙමව්පියන් ඇතුළු සංසාරගත සියලුම ඥාතීන් හා දෙවියන් ඇතුළු සියලු පින් කැමැති සත්වයින්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් ලක්ෂා පියුමාලි අමන්ද දුල්මින් දරුවන්ට අධ්‍යාපනයට සිත ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව සිටින සියලු ඥාතීන් හා කල්යාණ මිත්‍රයන් දේශකයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ධර්මයේ සහභාගී වූ සියලු දෙනා හා උපකාර ආශිර්වාද කළ සියලු දෙනාට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන අරමුණෙන් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනවා ඒ වගේම හැම දිනාටම උතුම් නිවනින් තනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් කටයුතු කරන මේ පින්වත් අයට උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි.